නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්කවේ භික්ඛු භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහන රතෝ තායච පන භාවනාරාමතාය භාවනාරතියා පහනාරාමතාය පහන රතියා මේව අත්තුක්කංසේති නෝ පරං වම්බේති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛෝ පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේති තෝ හෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරපු මේ පාළි පාඨ ඇහෙනකොට මා පුදුමාකාර තෙදක් තියෙනවා ඒකේ. ඒ වාගේම ඒක හරියට උච්චාරණය කරන්නේ නැති වෙලාවට වැඩිය හරියට උච්චාරණයේ තියෙන මේ ලංකාව වගේ රටක කෙනෙක් ඒ පාලි වචන කියනකොට අපි නිකන් බුදුරජාණන් වහන්සේගේ සිවුරේ හැවණැල්ලේ ඉන්නවා වාගේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා ධර්මයක් දේශනා කරනකොට මුලින් ඒක පුළුවන් තරම් ඒ ශ්‍රීමුක පාඩයක් අපි ඉදිරිපත් කරගන්නවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ කරන ගෞරවයක් විදියට. ඉතින් මේ පාඩය මේ වාලි පාලි වාග්මාලාව අපි තෝරාගත්තේ අපි ගත්ත කිවිසුමක් අනුව ඒ ආර්ය වංශ සූත්‍ර දේශනාව. ඒ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ ඉලහා සරුවච්චන් වහන්සේ ආර්ය වංශ හතරක් දේශනා කරනවා. ඊතරීතර චීවර මහාර්ය වංශය, ඊතරීතර පිණ්ඩපාත මහාර්ය වංශය, ඊතරීතර සීනාසන මහාර්ය වංශය, ඊතරීතර භාවනාරාමතා මහාර්ය වංශය කියලා. මේවා එකිනෙකට එකිනෙකට පෙළ ගැහිලා තියෙන්නේ වඩ වඩාත් ගැඹුරකට යන විදිහට. විශේෂයෙන්ම පළවෙනියෙන් සඳහන් කරපු තුන ඒ ගිලම්පසත් එක්ක ගත්තාම භික්ෂුවගේ පැවැත්මට අවශ්‍ය කරන සිව්පසේ වශයෙන් සඳහන් කරනවා. භික්ෂුවකගේ පැවැත්ම සඳහා සිවුරක් අවශ්‍යයි. පින්ඩපාත ටිකක් අවශ්‍යයි. සීනාසනයක් අවශ්‍යයි. බෙහෙත් පිළිකරක් අවශ්‍යයි. ඒ චීවර බින්දපාත සේනාසන කියන තුනට ආර්යවංශ තුනක් පිළිවෙලින් මේ සූත්‍රයේ දකින්න ලැබෙනවා. නමුත් ගිලම්පස පිළිබඳව ඇයි ඒක නැත්තේ කියන එකට අටුවාචාරින් වහන්සලා පෙන්ලා දෙනවා. ඒක බින්දපාතේටම දාලා තියෙනවා. බින්දපාතේටම බහාලලා තියෙනවා. ඒ වෙනුවට භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහාන රතෝ කියලා අවසාන කොටස භාවනාව පිළිබඳව කතා කරා. ඉස්සර ආර්ය වංශ මහා සූත්‍ර දේශනා පවත්වපු ඒ ආදි සිංහල කාලේ ඒක ස්වාමීන් වහන්සේ නමක් සූත්‍ර මේ ආර්ය වංශ සූත්‍ර භානක ස්වාමීන් වහන්සේ නමක් 33 තපයක් මුළුල්ලේ රාත්‍රී මුළුල්ලේම ඔය චීවර පින්ඩ පාත සීනාසන කියන ආර්ය වංශ තුන පිළිබඳව දේශනා කරලා දැන් පිරිසට මහන්සි ඇති කියලා හිතලා එළිවෙන ජාමේ මේ භාවනාරාමතාරිය වංශය පහානාරාමතාරිය වංශේ නතර කියන්නේ නැතුව වටාත් බිම තිබ්බලු. එතකොට ඉස්සරහා ඉඳපු උපාසකම්ම කෙනෙක් නැගිටලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ චෛත්‍යයක් හදලා පොත පැලැන්දුවේ නැතුව වාගේ බුදු පිළිමයක් හදලා නේත්‍රාදික තිබ්බේ නැතුව වාගේ ආර්යවංශ සූත්‍ර දේශනාවට කොහොමද කෙලවර වෙන්නේ මේ භාවනාරාමතාරිය වංශය ගැන කතා නොකරලා පහානාරාමතාව හරිවංශ ගැන කතා. ඒක තමයි මේකේ මුදුන් කොට. ඒක නිසා අපිට ඔබ වහන්සේ ආරිවංශයත් දේශනා කරන්න කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැනගෙන තියෙනවා මේ අහන පිරිස මේක හොඳට ගෞරවයෙන් පිළිවෙලට අහගෙන යනවා. ඒකයි මේ උපාසකම්මලා දන්නේ ආරිවංශ හතරක් තියෙනවා. තුනක් කියලා බණ නතර කරන්න බෑ. කම්මැලි හිතෙන්නේ නැහැ. ඒ දිගටම උනන්දුවෙන් අහන බව. ඉතින් ඒකෙන් පේනවා මේ අවසානයේ සඳහන් වෙලා තියෙන භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ කියන එක දේශනා කරණ්ඩයි බුදුජානනාංශය නිත්‍යව පෙළ ගහගෙන ආවේ. වෙන විදියකට කියනවා නම් අද අපි දවස ගත කරනකොට උදේ කාලේ ඒ නේවාසික භාවනා වැඩමුළුවක ඉදී ගත කරා පිළිසා දැන් අද හැන්දෑවරුවේ අපි මේ වගේ බණකට බුද්ධ පූජාවකට සම්බන්ධ වුණා ඉතින් ඒ භාවනාවට සම්බන්ධ වෙච්ච පිරිස තමන් හුඟක් පින් කරගත්තා හුඟක් අර්ථය ප්‍රයෝජනයක් ගත්තා හරියට මේ හජ්ජ උත්සවයේට මක්කම ගියාටත් වැඩිය හොඳයි කියලා ප්‍රකාශ කරා. එතෙන්ට එන්න ඒ වගේ අවස්ථාවක් ගන්න නැත්නම් ඒක සාක්ෂාත් කරගන්න හදිසිය බෑ. විශාල පිටසකට බෑ. නමුත් ඒක සැලසුම් කරගෙන සංවිධානාත්මකව කෙරුවොත් අපිට බැරි නෑ. ඒ සංවිධානය කරන එක භාවනාව සඳහාම වෙන සංවිධානයක් නෙවෙයි. අපි එදිනෙදා අඳින ඇඳුම පිළිබඳව චර්යාවක් තියෙනවා. ඒ චර්යාව අනුව තමයි නැත්නම් ඒකේ හැඩගැහිම අනුව තමයි කෙනෙක් ඒ භාවනා වගේ තැනකට තල්ලු වෙලා යන්නේ. ඒ වගේම තමන් ගන්න ආහාරය. ඒක පිළිබඳවත් වගවීමක් තියෙන කෙනෙකුට විතරයි මේ භාවනාවකට ප්‍රස්තාව ඉද ක්ෂණ සම්පත්තිය ලැබෙන්නේ. ඒ වගේම තමන් වසන ගෙවල් ස්ථාන සීනාසන පිළිබඳව හැඟීමක් ඇති. ඒක පිළිබඳව පාලනයක් ඇති කෙනෙකුට විතරයි භාවනා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා පේන මේ භාවනාව කරන්නට සුදුසුකම් ලබනද අපි එදිනදා උපභෝග පරිභෝග කරන වස්තු අනුව යොමුවක් තියෙන ගුණයක් තියෙනවා. ඉතින් අපි ඒක දන්නේ නැතුව හිටියොත් අපිට නිකන් කම්මැලිකමක් එනවා බුදු කෙනෙක් පහල වුණත් කමක් නැහැ. තව එනවනේ බුදුහාමුදුරුවෝ මම ඊගා බුදුහාමුදුරුවෝ බලාගෙන ඉන්නම් කියලා පතර දාන්න. එහෙම නැත්තම් නැවාපු වෙලාවට නගින්න නැතුව වෙනද පොළහන් බෙත්ලා වෙනදාම කරගන්න නැතුව පමාවෙට වෙලඳ පිරිසක් වාගේ මරණ මොහොතදී හරියට කනගාටු. ඉතින් කනගාටුව පශ්චාත්තාපයක් කරන්න නෙවෙයි මේ කතා කරන්නේ. ඒක සඳහා අපිට පෙළ ගැහෙන ක්‍රම රාශියක් තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය බුද්ධිය සෑහෙන පෙළ ගැලීමක් තියෙන්න ඕනේ කෙනෙකුට භාවනාවට යන්න. එහෙම නැතු ඒක පාට භාවනාවට ගිහිල්ලා කටයුතු කරන්න ගියාට මේක අල්ලන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ඇමරිකාව වගේ රටකට ගිහිල්ලා ඩොලර් 550 දුන්නොත් දෙන්න සල්ලි දෙන්න පුළුවන් කට්ටියට භාවනාවට යන්න පුළුවන්. ඉතින් භාවනා කෙරුවට පස්සේ ටික කාලයක් ගියාම කුණ පිස්සු වැදුණයි කියලා කියනවා. ඔන්න සීති නසාගත්තයි කියලා කියන මේ භාවනාවෙන් එන දේවල් දරා ගන්න බෑ. ඉතින් අර සල්ලි දීපු කට්ටිය ඔක්කොම ඇතුළට ගන්නවා. ඇතුළට යන්න වල බලනකොට මේ මේ භාජනයේ පිරිසුදු වෙන්න එපාය. ඒකේ තියෙන දේවල් දරන්න අපිට රත්තරන් භාජනයක් තියෙන්න එපා. සිංහ තෙල් දාන්න නම් සිංහ තෙල් මැටි බඳුන් වල දාන්නේ නැහැ. ඉතින් සිංහ තෙල් දාන්න රත්තරන් භාජනය තියෙන්න ඕනේ. 13 වංශේ නමක් ඉන්නවා නම් කරඬුවක් තියෙනවා. ඉතින් කරඬුවක් නැත්නම්ක 13 වංශේ කුස්සියක තිබ්බට වැඩ ඉන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ භාවනාකින් ලැබෙන ප්‍රතිඵලයක් දරන්න ඒක සාක්ෂාත් කරගන්න විශාල බාහිර කුසලතා රාශියක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන දේවල් පිළිබඳව එදිනෙදා පරිභෝගයේදී විශාල කුසලතාවයක් අවශ්‍යයි. ඉතින් අපි කවදාකවත් අපි හිතන්නේ අපේ සරුවචන්නාංශي අපිට මේ වස්තු පරිභෝගය පිළිබඳව උගන්වන කතාවල් තියෙනවා කියන. නමුත් වස්තු පරිභෝගය පිළිබඳව භෝග පරිභෝග වස්තු පිළිබඳව එහෙම නැත්නම් මේ සිව්පසේ පිළිබඳව දන්නේ නැත්නම් ඉතින් භාවනා කෙරුවට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ දිගට මේ යන අපි උපභෝග පරිභෝග කරන වස්තුත් එක්ක. ඒකයි මේ මුල් මුල් ආර්ය වංශ හත් තුනම තමයි පාවිච්චි කරන ඇඳුම. Taman කන කෑම බීම. Taman ඉන්න ගේ දොර. එව්වයේදී මධ්‍යම ප්‍රතිපදාව දන්නේ නැතුව ඇඳුම් තිබුණු විලියට විසිකුත්තර කරන්න ගත්තොත් ඛණ්ඩ තිබුණු පරියට කාපිරේ ඇට්ටෝම් ගෙදර ගියා වගේ ඛණ්ඩ පටන් ගත්තොත් මේ සීනාසන තිබුණු පරියට පාවිච්චි කරන්න පටන් අරගත්තොත් ඒ අර මනස සකස් වෙන ස්වභාවය වස්තු පරිභෝගයට සකස් වෙන ස්වභාවය අන්තිමට මේ පුද්ගලයාට භාවනාවක් දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක තව පැත්තක් තියෙනවා. ඒ මොකද්ද යම් කිසි කෙනෙක් ඊටාම නිහතමානීව අපි කියනවා නම් අර පිරිමැස්මෙන් යුක්තව ඒකේ නා මේ ඇඳුම ගැන හොඳට පරිස්සම් වෙනවා. ඒ වගේම කැම බීම පිළිබඳවත් ඉන්ද්‍රිය සංවරයක් අතුව වැඩ කරනවා. ඒ වගේම ඉන්න කියන ගෙවල් දොර හොඳට පිරිසිදු තියාගෙන බුදු සසේ බුදු මහරතනඟ පේලාවට පහන් පත්තු කරන ඒ කටයුතු කරනවා. නමුත් ඒකේ නා භාවනා නොකර ඉඳ ඉඳ තියෙනවා. එතකොට මේ සූත්‍රය අහනකොට තේරෙනවා යුවයිදි Tamange දවසින් දවස දවසින් දවස නියතමානී ගතියක්. එන්නේ එන්නේ එන්නේ මේ පරිභෝග උපෝග කරන වස්තු වලට පිහිටලා ගරු කරලා කටයුතු කරනවා නම් ඒ කෙනාට ඒ පරිභෝගය හරහා භාවනාවට පහසුකමක් ලැබෙනවා. භාවනාවට යොමුවක් ලැබෙනවා, ගොනුවක් ලැබෙනවා. ඉතින් මේ දෙක අතර සම්බන්ධය තමයි මේ ආර්යවංශ සූත්‍ර දෙනාවේ සඳහන් කරන්නේ. මේ දෙක අතර තියෙන සම්බන්ධය හරීම හිතා ගන්න බැරි එකක්. ඉතින් ඒ නිසා මේක නැවත නැවත ඇහෙන්න නැවත නැවත ඇහිලා තමයි දැනට ගලප ගන්න පුළුවන්. දැනට මට්ටම් කරගන්න පුළුවන් විදිහට හැකිතාක් නියතමානී වෙන්න ඕනේ. හැකිතාක් අහිංසක වෙන්න ඕනේ. හැකිතාක් වස්තු පරිභෝගයේදී නාස්ති කරන්න එපා. ඉතින් එතකොට මේ ලෝකේ රත් වෙන අපරාධයට අපි සාක්ෂිකාර වෙන්නේ මේ පරිසර දූෂණයට අපි සාක්ෂිකාර වෙන්නේ අපේ චිත්ත දූෂණයටත් සාක්ෂි නොවෙන්න ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙව සම්බන්ධයෙන් අපිට හැම චිත්තක්ෂණයකම කලහයක්ක් තියෙනවා. අපි ඇඳුම් නිතර වෙනස් කරනවා, මාරු වෙනවා දවසකට දෙකකට සැරයක්, කෑම ගන්නවා දවස් දෙතුන් සැරයක්. ඒගොම සීනාසට පරිභෝග කරන මේ හැම වෙලාවෙදීම අපි මේ ඇඟිල්ලේ තරමට ඉදිමිලා කටයුතු කරනවා නම් ඒ හරියන හිත සකස් කරන හැටි මේ භාවනාරාමතාරේ වංශයෙන් හරි ලස්සනට පෙන්නනවා. ඒක තමයි මේ දේශනාවලියේ කියලා පැමිණෙන තැන. මුදුන්පත් පැමිණෙන තැන. ඉතින් ඒකට මෙන්න මේ වාගේ හේතු කාරණා දක්වන්න පුළුවන්. අපේ සරුවච්චන් වහන්සේ එකක් ගැන අහනවා නම් අපි මේ සංසාරෙට බැඳෙන්න හේතුව ඒක තෘෂ්ණාව කියලා තමයි කියලා තියෙන්නේ. දුක්ඛ සත්‍යයට සමුදේ වෙලා තියෙන්නේ තෘෂ්ණාව. ඒක සමහර වෙලාවක දසමාර සේනාව විතරක් වෙන්න අවස්ථා තියෙනවා. එකමාර සේනාවක් නෙවෙයි මාර සේනාව 10කින් අපිට පාර දෙනවා. ඉතින් ඒකෙදි පළවෙනිම ප්‍රබලම සේනාව හමුදාංකේ තමයි තෘෂ්ණාව. ඒ දෙවෙනි සේනාවට කියන්නේ අරතිය කියලා. භාවනා කාමාතේ පඨමා සේනා ဒ ුතියා අරති උච්චති කියලා. දැන් මේ භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහානා රාමෝ හෝති පහාන රතෝ කියලා අර දෙවෙනි මාර බලවේගයත් එක්ක මාර සේනාංකයත් එක්ක අපි සූදානම් කිරීමක් කරනවා. ඒ අනුව බලනකොට මේ සංසාරේ තියෙන බරපතලම අපරාධ කුස අකුසලය කාමේ නම් ඊට දෙවෙනි වෙන්නේ නොවන දෙවෙනි වෙන අකුසලයක් තියෙනවා අරතිය කියලා මම මේ අවුරුදු 67ක් වෙන ජීවිතේ කවදාකවත් ඕකට බණක් කියන මං අහලා නැහැ ලංකාවේ. මේවා කෙයි වෙන්නේ නැහැ. ඉතින් ඒක පිළිබඳව ආර්යවංශ සූත්‍ර දේශනාවකදී ඇහෙනකොට මට හිතෙනවා ඒක පිළිබඳව උන්ටට ත්‍රිපිටකේ බලලා ඔයලා බලන්න ඕනේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ අපට අරතිය කියලා පෙන්නන අකුසලයේ අපි දැනගෙනද ඉන්නේ. එහෙම නැත්නම් අපි නොදැන උදී හවස එකෙන් බැට කරනවාද කියලා. ඉතින් මේ අරතිය කියන චෛතසිකය ත්‍රිපිටකයේ පරිවර්තනය කරනට කියලා කියන්නේ අධි කුසලයට කම්මැලිකම කියලා. කුසල් කරන්න කැමති ලාමක කුසල්. ඊට වෙදී ගරු කුසලයක් සරු කුසලයක් ආපුවම පසලහ. ඉතින් මේ අදු කුසලයට අකමැතිකම මුළු බෞද්ධ සමාජය හරහාම දකින්න පුළුවන් දෙයක්. හැම කෙනාම ඇත්තටම හරියම කැමැති පින්කම් කරන්න. ඒක අපි අගය කරන්න ඕනේ. එතනින් තමයි අපි මේ ආයනු ආයනු කියන්නේ ශාසනය. නමුත් එහෙම කරනකොට කරනකොට පළවෙනි පන්තියෙන් දෙවෙනි පන්තියට දෙවෙනි පන්තියට තුන්වෙනි පන්තියට තුන්වෙනි පන්තියෙන් හතරවෙනි පන්තියට වගේ මේකේ විභාග සමත් වීමෙන් සමත් වීමෙන් ඉහළට යන්න එපා. මේ පල්ලෙහා මට්ටමේ තියෙන කුසල් කවදාකවත් ඉහළට යන්න දෙන්නේ නැහැ. ඒක ක්‍රමයෙන් ශිල්පෙන් කුසලතාවෙන් උපයගෙන යන්න ඕනේ. ඉතින් එහෙම යන පිරිස් ඉන්නවා අපි අතරේ අපිට හිතා ගන්න බෑ මේ මිනිස්සු කොහොමද මේ අපිත් එක්ක එකට ඉඳලා මෙච්චර ඉක්මනට දියුණුනේ කියලා. ඒකට තියෙනවා ක්‍රමවේදයක්. ඒ කියන්නේ කුසලය සහ අධිකුසලයේ තේරුම් ගන්න හැටි. ඉතින් මේක තේරුම් ගන්න අමාරු නිසා අපි නිස්සාරණ වනදී පාවිච්චි කරන වෙන වචන දෙකක්. අපි දන්නවා ලෝකේ හොඳ නරක කියලා දෙකක් තියෙනවා. ඒ හොඳ නරක දෙකෙන් හොඳ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. කල කල දේ ඵල ඵල දෙක කියලා අපි ඒක කට වචන හදාගෙන තියෙනවා. ඒ නිසා මෙතන ඉන්න කාටවත් අපිට කියන්න බෑ මේ හොඳ නරක දෙක දැන් නැති කට්ටිය මෙතන ඉන්නවයි කියලා. මෙතන ඉන්න ඔක්කොමලා ඒක දැනගෙන විතරක් නෙවෙයි දැන්ට හැකි ප්‍රමාණයට නරක අයින් කරගෙන හොඳ පැත්තට සහයෝගය දීගෙන කටයුතු කරන පිරිසක්. නමුත් එතන ගියාට පස්සේ දැන් මේ අරචිය විස්තර කරනකොට කියන්නේ මේ හොඳ සහ වඩා හොඳ කියලා එකක් තියෙනවා. මෙන්න මේක පිළිබඳ කිසිම කෙනෙක්ගේ මොනම හැඟීමක් නැහැ. මේ කට්ටිය හොඳ වෙලා ඉන්නවා. හැබැයි ඒ හොඳට වැඩි ඉස්සරහට යන ඊවරක් හම්බෙච්චා අර හොඳට තියෙන කෑදරකම නිසා තමන්ගේ හොඳකම නිසා තමන්ට වඩා හොඳට යාගන්න බැරි ඒ හොඳ ටික විලංගුවක් වෙලා තියෙනවා. තමන්ගේ බල පුළුවන් කාරකම් ඉදිරි ගමනට බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙයිද අර චීවර මහාර්ය වංශයේ, සේනාසන මහාර්ය වංශයේ, පින්නපාත මහාර්ය වංශයෙන් වඩා හොඳ දේ තෝරා ගැනීම හරහා අපේ ආධ්‍යාත්මික දියුණු කිරීමේදී හොඳ සහ වඩා හොඳ තීරුම් ගන්න අපිට පුළුවන්ද? පුළුවන් වෙච්ච වෙලාවක වඩා හොඳ වෙනුවෙන් හොඳ කැප කරන්න පුළුවන් දෙයක්. තමන් ළඟ තියෙන ಗುಣ, තමන් ළඟ තියෙන හැකියාවන්, තමන් ළඟ තියෙන හැම ශක්තියක්ම ඊ ගාව පියවර වෙනුවෙන් වඩා හොඳ වෙනුවෙන් කැප කරන්න කියලා බැලුවොත් අපි හොඳට කොච්චර කෑදරද කියනවනම් පෙන්නි පෙනි දැක දැක වඩා හොඳ පැත්තක දාලා හොඳයි ගැලී ජීවත් වෙනවා. ඒක නිසා කියනවා අපේ ඉදිරි ගමනට බාධාව අපේ හැකියාවන් ටික තමයි. ඉදිරි ගමනට යන්න නම් අපේ තියෙන හැකියාවන් අපි හෙට්ටු කරන්න. පෙට්ටු කරලා ඊට වැඩිය දෙයකට මේක ආයෝජනය කරන්න ඕනේ. ඉතින් ඒකට අපිට කියන්න වෙන්නේ මේ බාලදක්ෂ ව්‍යාපාරයක්. එහෙම නැත්නම් විශේෂ දක්ෂකමක් ඕනේ වඩා හොඳ තෝරන් ගැනීම. ඉතින් එහෙම දෙයක් නැතිකම අපේ ලංකාවේ බුද්ධ ශාසනය අවුරුදු 1000ක් විතර පිටිපසට ගියාම පේනවා. ඊට ඉස්සලා තිබිලා තියෙන පුදුමාකාර ස්වර්ණමය යුගයක්. ඒ යුගයේදී ඒ ඒ කාලේ තමයි අපේ අටුවාවල් පොත් ලියවිලා තියෙන්නේ. ඒකලයිදී භික්ෂුන් වහන්සේ නමකට ඇඟිලි දික් කළා කියන්න බැල්ලු මුන් වහන්සේ ආර්යයන් වහන්සේ නමක් නෙවෙයි කිය. ඉන්න තාක් හැම භික්ෂුන් වහන්සේ නමක්ම ඒ ආර්ය தත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගමක් ගමක් ගානේ තිබිලා තියෙන ආසනශාලා ආසනශාලා කියන තමයි දැන් ওই අම්බලම් කියලා කියන්නේ. ගන්දොරේ තියෙනවා ඒ වගේ පාඩි වෙලා ඉන්න තැනක් ඉතින් සංඝයා වහන්සේලා උදේ ගිහිල්ලා පින්න පාතේ කැඳ පින්න පාතේ කරලා ඇවිල්ලා කැඳ වළඳලා දවල් පින්නපාතේ අනකන් ඔය ගන්දොරේ තියෙන ආසන ශාලාවේ ඉන්නවා. ඉතින් ඒකේ ඉන්නේ භාවනා කර කර. ඉතින් ලංකාව පුරාම තියෙන එකම ආසන ශාලාවක්වත් පෙන්වන්න බැරිලු මේ ආසන ශාලාවේ ඉඳලා කවුරක්වත් රහත්ුනේ නැහැ කියලා. හැම ආසන ශාලාවක්ම කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකට රහත් වෙන්න හේතු වෙලා තියෙනවා. ඉන්නේ ඉන්නේ හැම භික්ෂුන් වහන්සේ නමක්ම ආර්යයන් වහන්සේ නමක්. ඒක නිසා වචනෙට කියනවා දීපදුරක් වේලා ගන්න විදියක් නැහැ. අහසින් වඩින සංඝයා වහන්සේලාගේ හේවණල්ල නිසා දීටික වේලෙන්නේ නැහැ. ඒ තරම කාලයක් තිබිලා තියෙනවා. ඉතින් එහෙව් යුගයකදී අපි ධර්මදීපිකේ නම උපයවුවා. ශාසනයට පුදුම සාහිත්‍යයට කරුණු ඉදිරිපත් කරා. පුදුම තෙදක් තිබුණා. අද සිංහලයාගේ පිටකොන්ද නැහැ. එහෙම තෙදක් දැන්නේ අපි හැම වෙලාවෙම කවුරු හරි කොපි කර කර පස්ස ගහලා තියෙන යුගයක් ඇවිල්ලා තියෙනවා. මං කියන්නේ ඒක හැමදාම තියෙයි කියලා. ඔය ටික කාලයක් පැහැදිලා යයි. අන්නේ යෑම සඳහා අවශ්‍ය වෙන මේ අරතිය භාවනා රාමතාවය සහ භාවනා රතිය කියන එක ඉස්සර කාලේ හැම තැනම වගේ තිබිලා තියෙනවා නිකන් උපමාවකට කියනවා සතිපට්ඨාන අටුවාවේදී පාරේදී හම්බුනොත් අම්මලා දෙන්නේ ඒ අම්මා අනිත් අම්මෙන් අහනවලු මොකද්ද ඔය ඇත්ත කරන භාවනාව කියලා. එතකොට එයා කියනවලු මම අට්ටිකේ වඩන්නේ. එයා නැපරලා අහනවලු අනිත් එක්කනාගේ මොකද්ද ඔබතුමා ඔබතුමී වඩනා කමටහන්. ආ මම ආලෝක සංඥාව වඩන්නේ කියලා. ඒගොල්ලන්ගේ එයින් පිට කතාවක් තිබිලා නැහැ. දැන් අපි පාරේ දැක්කම මොනවද අහන්නේ? මොනවද කියන්නේ? බයිලා කතා තමයි. අපිට එහෙම යුගයක් තිබුණ බවක්වත් අපිට මතක නැහැ. ඒ මොකද මේ අරතිය කියන චෛතසිකය භාවනා රතියත් කාමයේ තියෙන අරතියත් කියන එක යටපත් වෙන්න සාධාරණ හේතු තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ විදේශ ජාතින් තුනක් අපිව විනාශ කරා. අපේ දරුවෝ උඩ දාලා කඩු ඇල්ලුවා. ඒකල්ලියොලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ විදේශාධිපත්‍ය තියෙන කාලේ පහන් පත්තු කරන්න තානම් පහනක් පත්තු කරුවොත් සත පහක් දඩ ගන්නවා. කිසිම තේරුමක් නැතුව මැටි පුතු කුලයක් ඉස්සරහා පහන් පත්තු කරනවා කියන්නේ. මරාල දඬ මරාල දඩ දඩ පැනවුවා. බල්ලන්ට දඩ ගැව්වා. ගහලා සිංහලයන් නැත්තරම නැති කරා. නමුත් ඒ වෙලාවේදී සිංහලයට සිදු වුණා කොහොම හරි කරලා මේ ශාසනය රැකගන්න එපායි. පුදුම අමාරුවකින් රැකගෙන තියෙනවා. ඒ වගේ જાතින් තුනක් ඇවිල්ලා මේක නැත්තරම නැති කරා. කට්ටට යනකම් සූප්පු කරවා අපි. ඒ අමතරව අපිට මේ බැමිණිටියා සාය, කරකොල සාය කියලා ඉතාමත්ම දරුණු දුර්භික්ෂාවිල්ල තියෙනවා. අනුරාධපුරේ තියෙනවා මේ ගල් පැලිලා ගියාම ඒක ඇතුලේ සිටියමක් ඇද්දා වගේ. රත් වෙලා රත් වෙලා ගල පැරිලා ගිහින්. කිසිම ගහක නිල් කොලයක් නැතිලු. කිසිම පුරුෂයෙකුගේ ශුක්‍ර සත්‍ය නැතිලා ගිහිල්ලා තියෙනවා. ජාතිය බෝ කිරීමේ හැකියාව නැති වෙනකම්ම වේලිලා කියලා තියෙනවා. ඒ වෙලාවේදී ධන ගාගෙන කුර ගාගෙන කොහොම හරි මේක කරගෙන යනකොට ඒ අත්තන්ට අර වගේ පැත්ත කරලා බණ භාවනා කරගන්න හම්බුන්නේ නැහැ. කොහොම හරි කරලා මේකේ දේහේ රැක්ක මිසක්ක ප්‍රමාණේ රැක්ක මිසක්ක ගුණාත්මේ රැක් ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපිට පෙනුනේ අවුරුදු 10ක විතර ඉඳලා කාලයක් අර වගේ නිකන් හේ බාච්ච ඇටසැකිල්ලක් විතරයි. මේකේ ලස්සන ස්වරූපය දකින්න අපි අනුරාධපුර යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ විභූතියේ තියෙන තැන් වලට ගියාම එක බිම් අඟලක් නැහැ. මේකේ කෞතුක වස්තු නැහැ කියලා. ඒ අනුරාධපුරයේ තියෙන සිටඩෙල් එක කියලා මේ වගේ පැත්තක් ගහපු අඩි 100 100 බලක් කාරලා තියලා තියෙනවා. කෞතුක කෞතුකාකාර නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. ඒක දැනගන්න ඕන නිසා අපි කට්ටිය ගිහිල්ලා බැලුවා. ඒක හාරලා තියෙන අඩි 36ක් අතට යනකම් අඩි 36ක් යටත් තාම තියෙන ඩ්‍රේනේජ් බටව සහ පිගම් කටු කෑලි. ඒක තව හැරුවොත් තවත් තියෙනවා. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ මේකේ අඩියක් පිරෙන්න අවුරුදු 1000ක් යනවා. ඒ නිසා අවුරුදු 36000ක් යට තමයි අවුරුදු අඩි 36ක් යට තියෙන්නේ එදා තිබුණු පුරාවස්තු. එදා තිබුණු නගර සැලැස්ම බලනකොට පැලලොක් නුවර තරම විශාල සෙනඟක් ඉඳලා තියෙනවා වර්ග මීටර් කොච්චර දෝ ගානක නගරයක් තිබිලා තියෙනවා ඒකට මේ ගෞතම බුද්ධ ශාසනය නෙවෙයි ඊට කලින් තිබුණු බුද්ධ ශාසනවල ඉඳලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ කියනවා තව හැරුවොත් තව තියෙනවා හරන්නේ මොකද හේතුව තාක්ෂණය ඇවිල්ලා කවදාද මේක සුද්ධ කරගන්න පුළුවන් පාරට හදලා තියෙනවා ඉතින් එක බිම්මඟලක් නැහැ මේ ශාසනයෙන් සාර නොවිච්ච. මොකද අද වෙනකොට අපි ඉන්න තැන දිහා බලනකොට අපිට එහෙම પરම්පරාවක මතකයක් අපිට නැහැ. දැන් අපි කාමෙට කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලියෝ වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉදරම් පිනවන්ට නටනවා. මේ අපේ પરම්පරාවිච් එකක් නෙමෙයි මේ ටිකින් ටික ආපු එකක්. නමුත් මේවා පිළිබඳව ප්‍රමාණි දැනගෙන පාවිච්චි කරනවා නම් අපේ මේ පරිභෝග උපභෝග වස්තු අපිට නැවත පුළුවන් වෙයි අර තිබුණු ශ්‍රී විභූතිය. එහෙම නැත්නම් මේ තමන්ගේ බණක් භාවනාවක් කියන එක. නැත්නම් මේ කාමෙට තියෙන රතිය පැත්තකට දාලා අරතිය පහළ වෙලා භාවනා රතියක් ඇති කරගෙන භාවනා රාමතාවයක් ඇති කරගෙන යන්න ගත්තොත් මේ පිරිස හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි භාවනාව කියන්නේ. මං එහෙම කියනකොට තමාට මේ සරුවචනාංශික මේ ගැඹුරු ධර්මය ඈල්ලු කරලා කතා කරනවා කියලා හිතෙන් ඩිඩි කියනවා. ඉතින් උග දෙනෙක් එහෙම කියන්නේ නැහැ. මොකද දැන් මට වස්තියක් විතර වෙන ආමුදුර කෙනෙක් නේ. ඒ නිසා මම ඒත් කතා කරන්න බයයි ටිකක් අත්ති. මම බැහැලා ඉන්න කියන්නේ මම වතුර බැහැගෙන කතා කරා. මම කියන්නේ මේ සිවුරට මේ පින්න පාතේට මේ සේනාසනෙට නැත්නම් ගියංග පැත්ත කියන මේ ඇඳුමට මේ කෑමට මේ Taman වසන ස්ථානය පිළිබඳව ප්‍රමාණ කරගෙන මධ්‍යම ප්‍රතිපදාව දන්නවනම් මේ භාවනාරාමිතා භාවනා රතිය පහාන රාමසා පහාන රතිය කියන මේ භාවනා කිරීමට ඇති කැමැත්ත තමයි භාවනාරාමතාවය කියන්නේ. ඒකටම දෙන්න තමයි තමයි රතිය කියලා කියන්නේ. අපේ දැඬ තියෙන රතිය කාමෙට. කාමෙට අරතියත් භාවනාට රතියත් පහානාරාමතාය පහාන රතිය. අපි ළඟ තියෙන දැන් එකතු කරන්න රතියක් සහ ප්‍රහාණය කරන්න රතියක් නැහැ. අර චීවර පින්න පාත සේනාසන පිළිබඳ ප්‍රහාණය කරනවා කියලා කියන්නේ හෙළුවෙන් ඉන්නවා කියන එක නෙවෙයි. බත් නොකා ඉන්නවා කියන එක නෙවෙයි. ගහක් යට පුදිය ගන්නවා කියන එක නෙවෙයි. ප්‍රයෝජනේ සලකලා ඇඳුමක් අඳින්න ඕන. විලිවහ ගන්න. මේ බඩ වීතරක ගන්න බත් කන්න ඕන. මේ රූපලාවන්‍යයටයි විභූෂණයටයි බොඩි බිල්ඩර්ස් ලවෙන්ඩයි අර කැලි මේ කැලි පුඹලා දක්වන්න නෙවෙයි. ඊට පස්සේ සීනාසනයේදී ඉන්නවනේ තමන්ගේ වසන ස්ථානේ. ඒව දන්නේ නැත්නම් ඒ කෙනාට ඒ ගොඩක් රැස් කරගත්තාම ඒවා නඩත්තු කරන්නම හරියට වෙලා යන නිසා රැස් කිරීම වැඩි වෙනවා අස් කිරීම අඩු වෙනවා. කවදා හෝ මේ අස් කිරීම වැඩි කළා රැස් කිරීම නතර කරන්න පුදුමාකාර ඇතුළත පිරිච්ච ගතියක් තියෙනවා. ඇතුළත පොහසත්කමක් තියෙනවා. නැත්නම් අපි හිතන්නේම පොහසත්කම තියෙන්නේ බාහිර උපභෝග පරිභෝග වස්තු වල කියලා. ඇතුළත Tamange ආධ්‍යාත්මය නෙවෙයි. ඉතින් එවැනි කෙනෙකුට මේ වගේ භාවනා රාමතාවයක් භාවනා රතියක් පහන රාමතාවයක් පහන රතියක් ගැන කතා කරනකොට උග දෙනෙක් බයයි. ඕකට මේ බද්ද පරියන්කේ ගහගෙන පැයක් ඉන්න එපායි. ඉතින් බෑනේ බිම ඉඳගන්න. ඕක තමයි භාවනාවට ගියාම කියන්නේ. අපි මේ සතිපාසලට ගන්නව අවුරුදු 4 ළමයි. 5 6 7 8 9 10. ඊටසේ උණ්ඩගෙන වාඩි වෙන්න කියලා. අනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. බිමින්ද ගන්න උගන්වන්න ඕනේ. මම මේ අහනවා නැවත බිමින්ද ගන්න උගන්වන්න ඕනේ. එයාට කියනවා හොඳට බබා පටලලා වාඩි වෙන්න ඕ කියලා. ඒකල කියනවා වාඩි වෙලා බලන්න. මේ වාඩි වෙලා ඉන්න වෙලාවදී තමන්ගේ වම් පැත්ත දකුණු පැත්ත දෙක සමබරව තියනවාද අතපය සැහැල්ලුවට තියනවාද කියලා පොඩ්ඩක් අත් එක වහගෙන මම දැන් ඉඳගෙන ඉන්නේ මම මේ සැහැල්ලුව ඉන්නේ මං ඉඳගෙන ඉන්න බව දන්නවා එච්චරයි භාවනාව කියන්නේ. සතිය කියලා උගන්වනකොට අපි ඔච්චරමයි උගන්වන්නේ. වෙන ඔය පොඩියෙන් ඉන්නවා මේ සතිපාසල කරන කට්ටියන් අහන්න අපි වෙන මොනවා හරි අන්තර සූත්‍ර උගන්වලා, පාළි උගන්වලා, ෆෝමියුලාස් උගන්වලා මොකක්වත්ම කරන්නේ. ඊට පස්සේ ඇවිදින්න කියනවා. ඇවිදින්න කියලා කියනවා දැන් ඉඳගෙන නොවන බව තේරෙනවාද කියලා. ඔව් කොහොමද දන්නේ? ආ ඉඳගෙන ඉන්නකොට පස්සනේ බිම ඇනේ. දැන් කොහෙද වැන්නේ? දැන් කකුල් දෙකනේ බිම ඇනේ. ආ දන්නවද බබායි? ඕනේ. කොහොමද දන්නේ? මේ විලුඹ වදිනවා තේරෙනවානේ. මේ වැල්ල පෑගෙනවා තේරෙනවා. අයි ඒ වගේ බබාර කොච්චර අඩි කීයක් යන්න පුළුවන්? පහක්, හයක්, හතක්. කොච්චරයි භාවනා කියන්නේ. අපි නම් කොච්චර හුබස් බයක්ද තියෙන්නේ භාවනා පිළිබඳව. ඇත්තටම භාවනා ලෝකෙත් අනවශ්‍ය ප්‍රශ්න දාලා අවුල් කරලා තියෙනවා. නමුත් අපි අවස් දවස් පහ භාවනා කරලා ඉඳලානේ මේ ඇවිල්ලා තියෙන්නේ. එතෙන්දී අපි පුළුවන් තරම් බලන්නේ පුළුවන් තරම් සරල කරලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට මේ ඇවිදින ඉරියව්වට හිත දැම්මනම් කොච්චරයි භාවනා කියන්නේ. එහෙම කරලා මයි ළඟ තියෙන ඕන දැන්ටත් බෑග් එකේ තියෙනවා. අපි ඊයේ මම හිතන්නේ පැයයි කත්තේ. අහම්බෙන් වගේ නිකන් දුවන පයින් කොල්ලෝ කෙල්ලෝ ටිකක් අපි එකතු කරා. එකතු කරලා සක්මන් කෙරෙව්වා. සක්මන් කියන්නේ නැහැ ඒ වෙලාවටත්. අපි කියන්නේ සතියෙන් ඇවිද්දනවා. සතියෙන් වාඩි කරනවා. ඊට පස්සේ උණ්ඩ පොඩි උණ්ඩ කිව්ව කොලයක් දීලා ලියන්න කියලා. ඒක විනාඩි 10ට උණ්ඩ ඇතිලා තියෙන සතුට. ඒ විනාඩි 10 ඇතුළත තියෙන සන්තෝෂේ. විවේකේ. අකුරු ලියන්න බැරි පොඩි උන් ලියනවා. ඒ කියන්නේ මේ සැරේ භාවනා කරලා ලබනාත්මෙන් නෙවෙයි පින යන්නේ. එක විනාඩි 10ක් භාවනා කරොත් භාවනා කරන වතෙන් තයින් කරනකොට සත්‍යමත් වුණොත් ඒ මනසට ඒ දැනෙන වෙනස ඕකට ඩිග්‍රී ගහන්න ඕනේ නැහැ බුද්ධ ආගමට PhD ගහන්න ඕනේ නැහැ පාලි දැනගන්න ඕනේ නැහැ මොනම දෙයක්වත් ඕනේ ඒ තරම් සරල විදියට මේක තියෙද්දි අපි මේ සැප හොයාගෙන මොන කැඹිරිල්ලද කඹරන. කොයි වෙලාවක හරි කාට හරි දැනුණා නම් පතර දැනක වාඩි වෙලා මේ වාඩි වෙලා ඉන්න බව දැනගෙන විනාඩි 5ක් හිටියොත් මුළු සංසාරේ පුරාවට කරගෙන ආපු මානසික ආතති ඒ විනාඩි 5 කැපෙනවා. ඒ කියන්නේ මෝහ පටල කපනවා. ඒ වගේම මේ මහ පොළවේ සපත්තු සරපු දාන විදිනකොට අපි කියන අර්ත් වෙනවයි කිය. පොළොට සම්බන්ධ වෙනවා. අර තියෙන ආතති මොකුත් නැහැ. හොඳට බඩගිනිනවා, හොඳට නිින්ද යනවා. ආයෙත් ටිකක් ඇවිදින්න හිතෙනවා. ඉතින් ඒකට ඇති මම දන්නවා ඒකට ඉතින් අපි සීළු වැඩ බහා තබලා ඕකට ගිහලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් වැලි පොළොව කාරී සිමෙන්ති පොළොවක ඇවිදින්න වෙනවා. ඇයි හත් දෙයියනේ මෙච්චර මහන්සිලා මහන්සින මිනිස්සේ දවසක විනාඩි 5ක් කය වෙනුවෙන් පොඩ්ඩක් වෙන් කරපුවා මොකක්ද ඇති වැරද්ද? තමන්ගේ කායික සෞඛ්‍ය වෙනුවෙන් පොඩ්ඩක් ඇවිදපුවා මොකක්ද ඇති වැරද්ද? එහෙම නැත්නම් පැය 24ම මැටි පාගන හරක් වගේ කඹරණ එකනේ කරන්නේ අපි. මේක හෙට ඉවරයි වෙනවා. අනිද්දා ඉවර වෙනවා. ජීවත් වෙන්නේ අවුරුදු 50 නම් 75කට සැලසුම් හදලා ඉවරයි. මැරෙන්නේ නැති වෙන්නවා. ඉතින් ඒක නිසා කියන හොම්බට තමයි ඇල්ලලා කියනවා නෑ නෑ ඕක කමන්නේ විනාඩි 5ක් වාඩි වෙලා ඉඳලා බලන්න විනාඩි 10ක් 15ක් ඇවිදලා බලන්න කියලා. මේ මුස්ලිම් ළමයින්ට කිව්වට පස්සේ ඒ ළමයි ඇවිදලා ඇවිල්ලා කියන විනාඩි 15ක් අනේ අපි කවදාකවත් හිතුවේ නෑ මේ පොළවේ විනාඩි 15ක් ඇවිදීම සඳහා ඇවිදිනකොට මෙච්චර මනසේ සාන්තියක් එයි කියලා. මෙච්චර අසහනේ අඩුවීමක් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ අපි කියනවාට ඕනේ නම් මේක දිනපතා කරන්න. ඒකිට ඔයාගේ සාමාන්‍ය බුද්ධිය. ඒක නිසා මේ භාවනා රාමතා භාවනා රතිය පහනා රාමතාව සහ පහන රතිය කියන එක එච්චරම කල් සැදී පැහැදී ඉන්න ඕනේ නෑ හේතු ගන්න. අපි සාමාන්‍ය ඉස්කෝලේකට ගියාම පැය එකමාරයි ඉල්ලන්නේ. ඒ පැය එකමාර ඇතුළත අපි විනාඩි 40ක් ගන්නවා. ඇවිදින්නේ කොහොමද කියලා ඇවිද්දවල පෙන්වන්න පිටේ නීල්ල ගන්නවා. අපි හතර දෙනෙක් යනවා. නීල්ල ඇවිද්දවල බලනවා. ඊට පස්සේ ප්‍රධාන ශාලාව හෝ පන්ති කාමරයක් ගන්න ළමයි වාඩි කරනවා. වාඩි කරලා බිම වාඩි වෙලා ඉනකොට මොකද්ද කරන්න ඕන කියලා පොඩි තොරතුරු ටිකක් දීලා ඇස් දෙක වහගෙන වාඩි වෙලා ඉන්න බව දැනගන්න කියලා. ඉතින් අර ගාල්ලේ ටීචර් කෙනෙක් ගිහිල්ලා පන්ති කාමරේ මේ සතිපාසලේ ටීචර් කෙනෙක් ගිහිල්ලා කිව්වලු දැන් බබාලා වාඩි වෙන්න අපි අද මේ සතිය පිටවනවා. ඉඳගෙන සතිය පිටවනවා කියලා. ඊට පස්සේ ටීචර් කියලා තියෙනවා හොඳට පට්ටල වඩන කුටි උනත් ප්‍රශ්නයක් නැහැ බිම උනත් ප්‍රශ්නයක් නැහැ වාඩි වෙලා මේ වමයි දකුණයි දෙක හොඳට සමබර කරලා සැහැල්ලුව බලන්න මොකද වෙන්නේ කියලා මොනවත් නොකර නිකන් වාඩි වෙලා ඉනකොට මොනවද වැටෙන්නේ කියලා ඉතින් යම් වෙලාවක හිත ඇතුළට ආවනම් මේ හිත මේ කය හුස්ම ගන්න තු ඉන්න බෑනේ අනිවාර්යම අංගයක් නේ මේ ජීවත් වෙන කය හුස්ම ගන්න. ඉතින් අර හුස්ම යනවා එනවා පේනවා. එහෙම නැත්නම් ඇඳගෙන ඉන්න ඇඳුම් වල අර උස්මත් එක්ක පිම්බෙනවා කියලා පේනවා. ඉතින් ටීචර් ටික වෙලාවක් ගිහලා කිව්වලු ඔයගොල්ලෝ භාවනා දෙගෙන ඉන්නකොට සමාජලාවට මේ හුස්ම ගන්න එක වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් හුස්ම දිගේ බලාන යන. ඒතකොට ළමයා කියනවා "වන්නේ ටීචර් උගන්වන්න දන්නේ ආනපන සති භාවනාවනේ" කියලා ටීචර්ට ළමයා උගන්වනවා. ටීචර් පාවිච්චි කරේ නැහැ බෞද්ධ වචන. ටීචර් වාඩි වෙලා කය දිහා බලානින්ද. ඒක සමහර විටක කයට හිත ආවනම් මේ කය පිම්බෙනවා කියනවා හුස්ම යනවා තේරෙයි ආවොත් හුස්ම දිහා බලන්නේ. ඒ ටීචර්යිල කියනවා මට ඒ ළමයා ඊට ඉස්සලා ආත්ම වලට පම් භාවනා කරපු කෙනෙක් වෙන්න ඇති. ළමයාට කිව්වට පස්සේ බබා ඔයාට කරන්න තියෙන හොඳට පට්ටල වාඩි වෙලා පේනවනම් හුස්ම බලන්න කිව්වම ඒ ළමයා වචනෙන් කියනවා ටීචර්ට මේක තමයි ආනපනසත් භාවනා කියන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ කවුරු වුණත් ඕගොල්ලන්ගේ බොක්කේ පිළිසිඳ දරුවා ඔය ලෙඩේ පින්වන්තයි. උන් සමහරට කෙලින්ම ඉන්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා. උන් කෙලින්ම ඉන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා. ඊට පස්සේ අම්මයි තාත්තා පිස්සු කිනවා දකින්නකොට මොකද වෙන්නේ ඔය ළමයින්ට? ඊතර ඉඳගෙන මහයි කාලා මහයි කියෝ රණ්ඩු කරනකොට දීලා කාලා නටනකොට අර ළමයාට හිතනවා මේ ධාතු කරඬුවක තියන්න ඕනේ ධාතුන් ආසේ නම කුසියක තිබ්බහම මොකද වෙන්නේ? ධාතු චුත්ත වෙනවා. යම් විදියකට අම්මයි තාත්තයි කිව්වොත් වෙන්න පුතා එන්න දුව අපිත් භාවනා කරන වාඩි වෙන්න කියලා. ඔය ඒ ළමයා භාවනා කරන දිහා ඇත් දෙක පොඩ්ඩක් බලන්න මූණ දිහා පුතුම සිටියාවක් තියෙනවා. මම මේ රිදෙන්නයි කියන්නේ. වැඩි හිටියෝ පුතුමාකාර හුඹස් පයක් තියෙනවා මේ භාවනා රාමතාවේ සහ භාවනා රතියට පහන ආරාමතාවේ සහ පහන රතියට. හැබැයි ඕගොල්ලෝ මහන්සි වෙලා ওই දවසේ හම්බ කරන්න තරම් දෙයක් නෙවෙයි මේ. අපි උගන්වන්නේ විශේෂයෙන්ම ඉඳගෙන ඉනොට මොනවත් නොකර බලන් ඉන්න කියලා. කාටවත් බෑ. අපි කියවන උඩරට නැටුම් ගහන්නම් මම පදයක් ගහන්නම් කියලා අන්න උඩ දාලා නටයි. පාතරට නැටුම් නටුවන් කියවන ඔන්න නටයි. නිකන් හිටපන් කිව්වොත් හරි අමාරු. ඉතින් අර මුල් තුනේ සිවුර පිළිබඳව, පින්ඩ පාත පිළිබඳව, සීනාසන පිළිබඳව මධ්‍යස්ථ ප්‍රතිපදාවට ආපු කෙනෙකුට කිව්වොත් අපි දවස් පුරා කොච්චර මහන්සි වෙලාද මේ කයට පොඩ්ඩක් විවේකයක් දෙන්න. මේ කකුල් දෙකට පොඩ්ඩක් විවේකයක් දෙන්න හොඳට පట్టලව නිකන් වාඩි වෙලා මේක මොකද වෙන්නේ බලන්න කියලා. කියන්නම නරකයි භාවනා කියන වචනේ. කිව්වොත් කරප්පන් එනවා. අපස්මාර වෙනවා. නිකන් වාඩි වෙන්නකෝ. වාඩිලා හොඳට බලහින්ද වාඩිලා ඉන්නකොට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන වචන සම්පූර්ණ ධර්මේ තමයි යන්නේ. මම මට මේ පන්නරේ ආවේ මේ පසුගිය අවුරුදු දෙකේ අපි පොඩි ළමයි එක්ක ගොඩාක් වැඩ කරා. හැම ආගමකම ළමයි. සමහරලාට අවුරුදු 7 වෙනකොට පිළිකා හැදිලා ටර්මිනල් ඉන්න ළමයි. ඊළමෙන්ට ගිහලා මේ ඇඳේ ඇවිදින්නත් බෑ. මේ වීඩියෝ එකක් පෙන්ලා කිව්වොත් තමන් ඉඳගෙන වැටලා ඉන්න බව තේරෙනවද කියලා තේරෙනවා. කොහොමද දන්නේ? දැන් මම මේ හැප්පිලා ඉන්න හැටි තේරෙනවනේ. ඒකෙම හිත තියාගෙන පුළුවන්. බුද්ධියගෙන ඉන්නකොට බුද්ධියගෙන ඉන්න එක වෙන්නේ. ඉතින් ටික වේලාවක් යනකොට ඒ ළමයා තුලින් අර අර මේ මහරාන්තික මැරෙන්න ඕන මෙන්න කියලා පිළික හැදිච්ච ළමයා hina වෙන්න පටන් ගත්තා. හරි ජොලියක් එනවා කියලා. පාඩිලා හිටියත් ඒවා. සක්මන් කරුවත් ඒවා. ඉතින් මේ විදිහට මේ ඒ භාවනාව කියන එක සතිය වඩනවා කියන වචනකින් පුරුදු කරලා දුන්නොත් අපිට තේරෙයි ඒ හදාගෙන යන පාරේ භාවනාවට ගිය දවසේ අපේ හිත 100ට 100ක්ම මා මම මාත් එක්ක ඉන්න වෙලාවක්. මම ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දාන්න. ඇවිදිනවනම් ඇවිදින බව දාන්න. ඕකම තව ටිකක් එහාට යන්න පුළුවන්. බත් කනකොට බත් කන බව දාන්නවා. කයිවාරු ගහන්න යන්නෙත් නෑ. බත් කන වෙලාවට ටෙලිවිෂන් බලන්න යන්නෙත් නෑ. පත්‍ර කියවන්න යන්නෙත් නෑ. බත් කනවා. දත්මදින වෙලාවේ සැලසුම් කරන්නෙත් නෑ. හෙට හිතන්නෙත් නෑ. අනිද්දා හිතන්නේ දත්මදිනවා දත්මදිනවා. නාන වෙලාවේදී නානවා. ආනේ විදියට මේකට හිත දාන්න පටන් ගත්තොත් අපි මේ කයත් එක්ක යාළු වෙන වැඩි. තමන්ගේ කයත් එක්ක යාළු වෙන වැඩේට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඕලාරික අත්බහව පටිලාභය ඒකට හිත දානකොට මේ පිං කරලා ලැබපු මනුස්ස ජීවිතයේ කය වාඩි කරවලා වාඩි කරන එක දකින්න හම්බෙච්ච එකක් සපක්. මේක සතියක්. මේක දිහා හොඳට බලන්න හිටියොත් දැන් ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉන්නේ ඉරියවට හොඳට තියාගෙන හිටියොත් මේකටයි භාවනා කියන්නේ කියලා කිව්වොත් දැන් බෞද්ධෝ ගල් ගහයි. ඒගොල්ලෝ හිතන් තියෙන භාවනා කියන්නේ ජප මන්ත්‍ර මතුරන එකක්. විශාල දිග සමීකරණ කියවන එකක්. එතන මේ දසපාරණ පිරුණාට පස්සේ කරන එකක්. එහෙනම් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දි උනාට කටිට විතර අපිට බෑ කියලා අපි නිකන් කරන්න බැරි දාට දාලා තියෙනවා. මට හම්බුනේ මේ අදහස 26 දී යුනිවර්සිටි එකේ දෙවෙනි අවුරුද්දේදී එතකොට මම සතුන් මරලා තිබුණා හොරකම් කරලා තිබුණා කාමීත්‍යාචාරය කරලා තිබුණා බොරු කියලා තිබුණා බීලා තිබ්බා ඉතින් මට කියපු ආමතුරන්න මං කව විසු කතා කරනද මම භාවනා කරන තියා මට දානයක්වත් දෙන්න හිතෙන්නේ නැහැ හොරකම් කරන්නවා හිතෙන්නේ කියලා සිල් ගන්න තියා මට පන්සලකට යන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ කව උඹලා ඕකනේ කියන උඹලා දන්නේ නැහනේ ඕක කෙරුවයි කියලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරිද? ඕක කෙරුවයි කියලා මේ යනකොට යන බව දැනගන්න බැරිද කියලා. ඉතින් එහෙම කරලා කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේට ඒක තමයි තමන් ගැන අව탁සිරු කරන්න එපා. ඔය කරන කිසිම පාපකින් සම්බන්ධයක් නැහැ. ඒක හදාගත්තට පස්සේ සතිය හිමීට හිමීට දැන් බලන්න මම අවුරුදු 30ක් 40ක් මේ මහානකම් කරනකොට මේ සත්තු මරණ එක ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. මරණ එක පැත්තක තියන්නකෝ. හොරකමක් කරන්නේ මොකටද? ඕගොල්ලෝ දෙනවන්නේ මට එපයි කියන්නේ. අද තව පැක් කරනවා මගේ බෑග් එක. ඒ තාම පූජා ඉවර නැහැ. මට හොරකම් කරන්න ඕන ගමන් නැහැ. කාමීත්‍යචාරයක් කරන්න හිතලා බැලුවත් කරන්න බෑ. ඉන්නේ මාරන්නේ පැත්තකටලා ඉන්නේ. දැන් අද ඉන්න විදියට ඔක්කොමලා කියන පුදුමාකාර සීලයක් රකින්න කියලා. ඕගොල්ලෝ කවුරු හරි දැක්කනම් මම අවුරුදු 26ට ඉස්සෙල්ලා අඟුලිමාල තමයි. ඒ කරන්න තියෙන වැඩ සේරම කරලා මම මේ කතා කරන්නේ. මට එකක් කියද ඇගේ ඔයගොල්ලෝ මන් තරම් පව් කරලා නැහැ. ෂුවර්. ඕන කෙනෙක් එන්න මයිත් එක කැට ගහන්න සූදු කෙලින්න මම පෙන්නන්නම් මම කරලා තියෙන අකුසල කර්ම දැක දැක දැන දැන. ඒ චීටි මාද කොච්චර සතුටින් ඉන්නවද මේ සතිය ගැන දැනගත්ත නිසා. මම ඒකයි ආර්දනා කරන්නේ මේ භාවනාරාම හෝති භාවනාරතෝ පහානාරාම හෝති පහානරතෝ කියන එක ඔය හිතෙන්තරන් දිවි ලෝකේ තියෙන දෙයක් අහසේ තියෙන එකක් නෙවෙයි දැන් කවුරුත් කරන දෙයක් ඒක නිසා අපි මෙතෙක් කල් යම් ආකාරයට මේ පන්සල දෙනකොට සුදු අඳින්න ඉකරකට තියෙනවානේ අපේ ඇඳුම ගැන අපි යම් කිසි ප්‍රමාණයක කැපකිරීමක් කරලා තියෙනවා අපේ යාළුත් අවුරුද්දට අපි ඔච්චර සත්තු මරාගෙන වෙසක් උත්සවයේ එහෙම මැරිලක් නැහැ නේ අපි ගා. අපි ඔය බට්ටියක් කාලා එලෝටියක් කාලා ආහාරය යැපනවනේ. අපිට රාජමාලිග හදන්න යන්නේ. අපිට පුළුවන් විදිහට ජීවත් වෙන මේ ඔක්කොම සෙල්ලමක් කියලා හිතන්න එපා. මේ හොඟාකල් අපි සංසාරේ කරගෙන ආපු දේවල්. ඒ වගේ මේ ඡාම් ජීවිතයකට පුරුදු වෙච්ච අපි අඩුපාඩු ගන්න නැත්තේ නෑ. අපි කොයි වෙලාවක හරි උත්සාහ කරුවොත් මේ තරම් දක්ෂකමක් කරගෙන යන අපිට කුසලයක් තියෙන අපිට ඇයි අධි කුසලයට පොඩ්ඩක් කල්පනා කරන්න බැරි කියලා බැලුවොත් මොකද්දෝ හුඟක් බයක් තියෙනවා. මට මට නම් පැහැදිලි මට මෙතෙන් දෙන්න පුළුවන්න්නේ සුදු ආහමතුරු කෙනෙක් නිසා. සුදු ආහමතුරු කෙනෙක් දැකලා භාවනා කරනකොට මට හිතෙනවා ගිහිල්ලා කතා කරන්න. සාමාන්‍ය ලංකාවේ සුදු ආහමතුරු කෙනෙකුට බුදු ආහමතුරුන්ට වැඩිය සලකනවා. ඒක ඉතින් අපේ පාහර ගතියනේ. මගෙත් තිබුණා ඒක. මං ගිහිල්ලා ඇහුවට පස්සේ කොම්බට මොකද්ද වුණා මාව කතා කරන ඊට පස්සේ මං කන්කන් ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් බලන්න. නෑ නේ ඔබට ඕන ඉංග්‍රීසි පන්තියකට බලන්න. මයි ළඟට එන්න එපයි කියලා මට මම කොන් කරයි හිතා ඒ නිසා මට තමයි ආමුදු අල්ලන්නත් ඕනේ භාවනා කරන්නත් ඕනේ. මම සුදු නැති නිසා මං කියන දේ ඕල අහන එකක් නැහැ. සුල කවදාද සුදු ආමුදු කෙනෙක් ගෙන්න ගන්න ඒකට. නමුත් මම මේ කියන්නේ බුදු ආමුදුරුත් කියපු දෙයක්. අපිව කරගෙන යන ඉදිනදා කරන කැපකිරීම එක බලනකොට දවසකට විනාඩි 5ක් කැප කරන්න බැරි කමක් නැහැ. ඒක විනාඩි 10ක් සක්මන් කරන්න වැඩි කමක් නැහැ. ඒක හොඳට දැක්කොත් මේ පොඩි ළමයි සක්මන් කරන හැටි වැඩි හිටියන්ට ලැජ්ජ හිතෙනවා. හැම ළමයෙකුටම අපි සතිපාසලේ ගිහිල්ලා උගන්වුවොත් කොහොමද ඉඳගෙන සතිය වඩන්නේ කොහොමද ඇවිදින්නේ කියලා ඒ ළමයා අනිවාර්යයෙන්ම අම්මට කියලා කියනවා. ඒ කඩුවෙලට අරගෙන ඇවිල්ලා හිටිය අවුරුදු 6ක ළමයෙක්. පහකෝ 6ක් ඇති. එක දවසයි සතිපාසලේ ගිහිල්ලා ඒ ලස්සන ඒ ළමයා හදාගත්ත සක්මන් තියෙනවා. ළමයි මම උපුරුදු කරන්නේ. සක්මන් කරලා පරියන් කරලා ගෙදර ගිහිල්ලා ඒ ළමයා අම්මට කියනවලු අම්මා මට ඊට පස්සේ නම් ආයෙ කවදාකවත් තරහ යන්නේ නැහැ. තරහ යනකොට ඒක දිහා බලන්න කියලා උගන්වනවා තතිය. ඊට පස්සේ අම්මා ඉතින් hina වෙන එක හිටියද පොඩි දෙල්ලනේ මේ බහතෝනවාද අම්මා හිතාගන්න මට ඊට පස්සේ කවදාවත් තරහ යන්නේ නැහැ කියලා අම්මා ඊට පස්සේ කිව්වලු අම්මා දන්නවද අපේ මොන්ටිසෝරි ටීචර් තරහ යනවනේ. ඉතින් අම්මා ඒත් ගණන් ගා ඊට පස්සේ කිව්වලු ඇයි කියලා දන්නවද? එයාට බබෙක් හම්බෙන්න ඉන්නවා ඒකයි ඔය ප්‍රශ්නේ කිව්වා. කවදා හරි බබා හම්බුනාට පස්සේ ওই තරහ යන එකත් නතර වෙනවා. ඊට පස්සේ ඉඳලා අහනවලු අම්ම අම්මටත් ඉඳලා තරහ යනවා නේද කියලා. අම්මටත් අර ටීචර්ට වගේ අමාරුවක් තියෙනවා කියලා. ඒ අම්මා වහුවෙන් දැලේ හාමුදුරන්ට කියනවලු අනේ ස්වාමීන් වහන්සේ මේ ළමයාගේ තියෙන දැක්ම නිසා අපිට හැරෙන්න ඉඩක් නැහැ දැන්. ඊළමයට ඔක්කොම විනිවිද පේනවා. අවුරුදු 6ක ළමෙක්. ඒ ළමයින්ට නිකන් තින්ත පොන කඩදාසියට තින්ත දැම්මා වගේ බක්කාලා අල්ලනවා. අල්ලලා නිකන් ඉන්නේ. ඒගොල්ලෝ අපි වගේ බුම්මගෙන ඉන්නේ. ඊළා හම්බෙන හම්බෙන එකට කියනවා. ඒ නිව්ජර්සි ගිය වෙලාවේදී අපි ළමයි ටික එකතු කරලා පොඩි ඔය සති ක්‍රීඩාවක් කරා. ඉතින් අම්මා කෙනෙක් කියනවා මේ මලගෙදර ගිහිල්ලා දැන් මේ ළමයි ටික එකතු වුණත් ඒ ළමයි සති ක්‍රීඩාව තමයි ඊට පස්සේ කරන්නේ. අර ළමයින්ට කියලා දෙනවා මෙහෙම එකක් තියෙනවා සතිය කියලා එකක් තියෙනවා. මෙහෙමයි කරන්න කියලා කියලා දෙනෙක් කරන්නේ. ඒක නිසා වැඩි හිටියන්න මේක බෑ කියන්න බෑ. අපි මේ ගත කරන ජීවිතේම කරන කැපකිරීම එක බලනකොට අපිට තියෙන මේ භාවනා රාමතාවේ දානයට වැඩිය ලොකුයි සීලයට වැඩිය ලොකුයි භාවනාව කියන එක අධි කුසලයක්. ඉතින් මම සාමාන්‍යයෙන් දැන් මම පැය වගේ කතා කරාට ඒ කාර්යය මම පව් කරලා තියෙනවා මම දන්නවා. දැන් මම කියන්නේ භාවනාව නැති බුද්ධ ආගම කියලා කියන්නේ හිස නැති මල කඳක් කියලා. යම් කිසි කෙනෙක් බුද්ධ ආගමයි කියලා කියනවා නම් තාම භාවනා කරන්නේ නැත්නම් ඒක කවන්ද රූපයක් විතරයි. බිල්ල ගහලා දාපු කඳක් විතරයි. භාවනාවෙත් විපස්සනාව දන්නේ නැත්නම් බුදුජානකේ 15 වෙනි ඉස්සල තිබුණු සමතේ කල්ලිදරම තිබ්බා. බුදුජානක අපිට දීපු සුවිශේෂ දේ තමයි විපස්සනාව කියන්නේ. විපස්සනාව කියලකට මේ සතිය නැත්තම් කවදාකවත් විපස්සනා වඩන්න බෑ. ඒ නිසා මුළු ත්‍රිපිටකයේම පුංචි කරලා කියනවා නම් අපි කියන්නේ තනි වචනයකට දාලා කියනවා නම් මේ අප්‍රමාදේ නැත්තම් සතියට අපි විනාඩියක් දෙකක් දෙනවා නම් තේරුමද තේරුම් ගන්නවා නම් අපිට අපිට තේරුම් පටන් අර ගන්න තේරුම් ගන්න පටන් ගන්නවා අපිට මේ දැන් ලැබිලා තියෙන අවස්ථාවේදී අපිට ඕක කරන්න බැරි නම් අපි තීරසෙනෙක් වුණත් කරන්න බෑ අන්‍යාගේ මිකෙක් වුණත් කරන්න බෑ යක්ෂයෙක් වුණත් කරන්න බෑ ප්‍රේතෙක් වුණත් කරන්නත් බෑ දෙවියෝ වුණත් කරන්නත් බෑ බ්‍රහ්මයට කරන්නත් බෑ අපිට ලැබිලා තියෙන පුදුමාකාර වටිනා අවස්ථාවක්. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලේ ඊගාව පාඩම තමයි භාවනාරාමෝ hoti භානරතෝ. පහානාරාමෝ hoti පහානරතෝ. තායචපන භාවනාරාමතාය භාවනාරතිය පහානාරාමතාය පහානරතිය අනේ වත්තුක්කංශේති නොපරමං දැන් මේ භාවනා කරලා දවස් පහපු අය ඉන්නවනේ. ඒගොල්ලෝ මේ භාවනා නොකරන අය දිහා පහත් කළ සැලකුවොත් පහත් ඒ වැඩේ හරිම වසල වැඩක්. භාවනා කරපු අපි උසස් භාවනා නොකරන අය පහත් කියලා කිව්වොත් අත්ුක්කංශන පරවම්බන කරනවා නම් ඒගොල්ල භාවනාවක් වෙලා නැහැ. අපි භාවනා නොකරන එකනට අර වගේම අවස්ථාවක් තියෙනවා. අර වගේම පිනක් තියෙනවා. අර වගේම නිර්මාණශීලීත්වයක් තියෙනවා. අර වගේම ප්‍රගතියක් තියෙනවා කියලා ඒ කට්ටියටත් දෙන්න ඕනේ මේ අවස්ථාව දීලා කියන්න ඕනේ එන්න. අපි ගොඩක්කල් භාවනා කරලා ඕගොල්ලෝ අපිට වැඩිය කලින් අල්ලන්නේ ඉති කියලා. ඒ නිසා කවදාකවත් නෑ භාවනා කරපු අය නොකරපු අයට පහත් කළ සැලකිල්ලක් මේකේ නෑ. එහෙම වෙලා තියෙනවනම් ඒකට අපි සත්‍ය කියන්නේත් නෑ භාවනා කියලා කියන්නේත් නෑ. ඒ වගේම සඳහන් කරනවා සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පටිච්චතෝ යම් කිසි කෙනෙක් මේ සත්‍ය වගේ දෙයක් වඩන්න පටන් අරගත්තොත් ඒක අනලස්සව කරන්න ඕන. හැමදාම මේ වෙලාව විනාඩි 5ක් හරි කමන්නේ. අනලසෝ දක්කෝ දක්ෂ වෙන්න ඕනේ මොකද අපිට දහසකුත් එකක් වැඩ තියෙනවා ගෙදර. මේ වැඩ තියෙද්දි මේ විනාඩි 5ක් විනාඩි 10ක එකට වෙන් කරගන්නවා කියන එක අසංවිධිත ජීවිතේක අමාරුයි. අපි සංවිධානය කරගන්න ඕනේ මේ වෙලාව මම භවනා කරන වෙලාව කියලා. Tamanගෙම තියෙන ගෙදර ඔය ටෙලිවිෂන් එකේ කුණු හarp බලන වෙලාවේ ටෙලිවිෂන් එක ඔක් කරලා භාවනා කරන දවසක් આવොත් ලංකාව කොච්චර ඉක්මනට දියුණු වෙයිද? රස්ස විලීලජාවක් නැතුව මේ පාහාර කතාවල් මුළු පවුලම එකතු වෙලා බල බල ඉන්න ලැජ්ජ නැතුව. ඊට මේට වැඩි කරලා ඕ වෙනකොට භාවනා කරන විනාඩි 5ක් දාන්න පුළුවන් නම් අනලස්ස දක්කෝ අතිශතෝ විකටම සතිය පිටවන එක තමයි අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ මේ ධම්මජීව හමුදෝ විතරක් කියන එකක් කියලා මට චෝදනා කරන්න ඉඳී තියෙනවා. නමුත් මම මේ කරලා බලලා කියන්නේ ඔය මහා පූජා සත්කාර මොකක්වත් නැතුව තමන් මේ ඉඳගෙන ඉන්නකොට යනකොට එනකොට කනකොට බොනකොට සතිපට්ඨාන කියලා කියන විදිහට ඒ බව දැනගෙන ඉන්නවා නම් ඒක ඉබේම අධි කුසලයක් වඩපත් වෙනවා. සම්පජානෝ එතකොට අනිවාර්යයෙන් ප්‍රඥාව වැඩෙනවා. ඉතින් මේ කටයුත්තට අර ඇඳුම් වලට වගේ ආහාර වලට වගේ ගෙවල් වලට වගේ සත්‍ය පහක්වත් කියලා යන්නේ ඒකේ මධ්‍යම ප්‍රතිපදාට යන තරම්වත් කියදමක් කියන්නේ. ඒක 100ට 100ක්ම නොමිලේ දෙන්නේ. ඒකට හිත යොදපු කෙනාට භාවනා රාමතාවයට භාවනා රතියට පහන රාවතායට පහන රතියද බුදුදහම කියනවා මේක තමයි පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ ටිතෝ 512000ක් බුදුරු කරගෙන ආ પરම්පරාවට ආර්ය වංශයට අපි දවසට විනාඩි 5ක් දානවා. මේක චිර රාත්‍රඥයි. බොහොම කාලයක් තිබේ පාපු එකක්. ඒ නිසා අපි ශාසනය කරනවායි කියලා අපිට පුළුවන් නම් මෙතෙක් කරපු දාණයට පිංසිත වෙන්න, සීලයට පිංසිත වෙන්න පොඩ්ඩක් භාවනා කරනවා කියලා සතිය පිටවන වැඩකට දාන්න පටන් අරගත්තොත් ඒ විනාඩි 5 විතරයි මේ වැඩ කරන පිරිස තමන්ගේ හිත සුව සලසන වෙලාව. ඔය නන්දසේන රත්නපාල මහත්තයා ලංකාවේ හිටපු හොඳ සමාජ විද්‍යාඥයෙක්. යා කියනවා මම නැති වුණා. දැන් ඔක් කියලා මට අවුරුදු 20කට වැඩි. යා කියනවා දැන් මේ ඉන්න ජනතාවට අපි කියන්නේ ශ්‍රම හමුදාව කියලානේ. මේගොල්ලෝ තමයි ලංකාව අදින්නේ. අවුරුදු 25 ඉඳලා 55 විතර වෙනකම් පුතුම මහන්සියක් මහන්සිය. මේ එක්කෙනෙක්ගේ චරිතය ගත්තොත් මේ කෙනා ගෙදර යනකම් අම්මයි තාත්තයි දෙන්නම බලන් ඉන්නවා මගේ දුව මගේ පුතා මට මේක ගෙනේ මේක ගෙනේ කියලා. නැන්දම්මා මාමයි දෙන්නම බලන් ඉන්නවා මට මේක ගෙනේ මේක ගෙනේ කියලා. දරුවෝ බලන් ඉන්නවා. නමුත් මේ එක්කෙනෙක්ගේ සුභ සිද්ධිය ඔය එක්කෙනෙක්ව සලකනවා. මේ මිනිස්සයා හම්බ කරනකොට කොච්චර මහන්සි වෙනවද? ආතතියක් තියනවද කියලා අපෙන් ගණ්ඩ බලන ඉන්නවා. මිසක් හතර වර්ගේ නෑ යෝ. ඔය එක්කෙනෙකුටවත් තේරෙන්නේ නෑ. ඒකට කමක් නැතුළු මේ මහත්තයා කියනවා. මේ වැඩකට ජනතාවට තේරෙන්නේ නැහැ. මට කියලා විනාඩි 5ක් මං ගන්නෑ. මට කියලා විවේකයක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ 55 වෙනකොට ඔන්න කොලෙස්ටරෝල් කියනවා ඔන්න heart attack කියනවා. ඔන්න high blood pressure කියනවා. අර හම්බ කරපු තේරම ඉවරයි. එතකම්ම හම්බ ගන්නවා. කවුරු හරි කිව්වොත් ඔය ඔච්චර වේගෙන් දුවන්න යන්න එපා. තමන්ගේ සෞඛ්‍යය බලලා හිත සුව බලලා දවසකට විනාඩි 5ක් 10ක් තමන්ගේ වැඩේ කරනවනම් කියලා එයා කියනවා මේ ආනාපාන සති භාවනාව හෝ සති පිළිබඳව පුංචි පොතක් හදලා මේ වැඩ කරන හැම කෙනාගේම සාක්කුවට දාන්න ඕනේ. පුළුවන් වෙච්ච වෙලාව මේක කියවලා ලදලද වෙලා විනාඩි 5ක් 10ක් එතකොටනේ අපි මේ වැඩ කරන ජනතාවගේ කය සාහිත පිරිසුදු වෙන්නේ. බුදුරජාණන්සේ ඒ කායනෝ අයම්බෙක්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා දේශනා කරපු දේ අපේ විසුද්ධිය පිණිස මේ කියන ඒ කායන මාර්ගේ එකම ලාංකිකයකටත් මතක නැහැ. සතිය පිහිටීම සතිපට්ඨානේ බුදුරජාණන්සේ දේශනා කරන්නේ ඒ කායන මාර්ගය කියලා. ඉතින් අපි নানা ප්‍රකාර බෞද්ධ කටයුතු කරනවා. ඒව නරක නෑ. හැබැයි බෙල්ල නෑ. බෙල්ල යට කෑල්ල තියෙනවා. ඇවිදින මල කඳවා. කොයි වෙලාවක හරි අපිට මේ මිල සමාජෙටම දෙන්න බැරි වුණාට එක්කෙනෙක් Tamange සුභසිද්ධිය සලකලා මේ භාවනා රාමතාවයට ගියොත් එතකොට බුදුරජාණන්සේ මේ සූත්‍රය හමාර කරනකොට මහ පුදුමාකාර තේදවන්ත වාක්‍යයක් සඳහන් කරලා තියෙනවා මේ හතර සතිපට්ඨාන ආර්ය වංශ වඩනවනම් ඒ කෙනා ඉමේචපන චතෝයි ආර්ය වංශේහි සමන්නාගතෝ පුරත්තිමාය දිසාපචේපි විහෙරති ස්වේ වරතින් සාති නතං අර්ථි සාති එයා ලෝකයේ පෙරදිගන ජීවත් වුණත් කවම කවදාකවත් කම්මැලිකම කියන රෝගයෙන් පෙළෙන්නේ නැහැ. පසුබානවා කියන රෝගයෙන් පෙළෙන්නේ නැහැ. යයින හැම කම්මැලිකමක් ජය ගන්නවා. පච්චිමයි දිසාපචේ විහෙරති බටහිර රටක හිටියත් සතිය වඩන කෙනා භාවනා කරන එකනා බිම දාන්න බෑ. පසුබෑමක් නෑ. පශ්චාත්තාවයක් ඉන්නේ හැම වෙලාවෙම පශ්චාත්තාපේ ජයගෙන නිදිමත ජයගෙන ඉදිරියට යනවා. උත්තරාය චේපිදිසාය විහෙරති. දක්ෂිනාය චේපිදිසාය උතුරු කුරු දිවයිනේ හිටියත් සීතේ තියෙන. දකුණු දිවයිනේ හිටියත් බිම දාන්න බෑ. මොකද එයා දන්නවා හැම වෙලාවෙම හොඳින් වඩා හොඳ වෙන් කරන හැටි. ඒ කටයුතු කරන යනකොට මුලක් හරියට පොළොවට බහින්න ගත්තාම එයා දන්නවනේ ඕජාව තියෙන තැන. බහිගෙන යන හැටි මුලක් ආදාත් කෙලින් යන්නේ නැහැ. වගේ මේ බහින බැස්මේදී කිසිම තැනක ඒ කෙනාට පසුබෑමක් කියන එකක් එන්නේ නැහැ. මං අවුරුදු 40කින් සහතික වෙනවා. මගේ ජීවිතයේ අච්චර පව් කරපු මිනිසයා රස්සාවට ගිහිල්ලා ඉගෙන ගන්න ගිහිල්ලා අත්ත තියෙන තියෙන දේ හරියට මොනම තැනකවත් නැහැ බාධාවක් ඉන්නේ. එනේන බාධාව ජය අරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් මේක කොයි වෙලාවක හරි හිතේ පළපදියෙන් පදිංචි කරගත්තොත් ඒක නාට තියෙනවා මේ මුළු ලෝකෙ මොන ශක්තිත රජුරෝ හිටියත් වැඩක් නැහැ. Tamange හිත බාහනාට යොදලා ඒක තේරුම් ගත්තේ නැත්නම් බාහිරේ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම බලාපොරොත්තු සුන් කරන සුළුයි. ඇතුළත මේ ශක්තිය අතව ගත්තොත් අපිට ඕන තැනක අපිට කියන්න පුළුවන් අපි රස්සාවල් කරා හම්බ කරා නමුත් මගේ සෞඛ්‍ය වෙනුවෙන් මගේ නිවන වෙනුවෙන් මම දවසේ මෙන්න මෙච්චර වෙලාවක් ගත කරලා තියෙනවා කියලා ඒ කෙනාට ඇතුලෙන් ඒකට කියන්නේ පෞෂත්වය කියලා පුදුම පෞෂත්ව වර්ධනයක් කියලා. එහෙම නැත්නම් මෙන්න මේ ලෝකයා තනසන්න අපි මේ හම්බ කරලා තියලා මරණ වෙලා වෙනකොට පශ්චාත්තාප වෙනවා. අන්න එහෙම පශ්චාත්තාප නොවියම පිණිස බුද්ධ ජාතිකනෝ අරති රති සහෝ භික්කවේ ධීරෝ එන කම්මැලිකම එන නිදිමතකම පාගන ඉදිරියට යන පුදුමාකාර ශක්තියක් ඒකට කියන්නේ සූර නෙවෙයි වීර නෙවෙයි ධීර කියලා කියන්නේ. ඒ ධීරත්වයේ ඕනම ගියකට ගන්න. මම අවුරුදු 10ක් ගිහිව ඉඳගෙන කරලා තියෙනවා. ඒ කාලේ තමයි මගේ ජීවිතේ හොඳම කාලේ. අර පව්වැඩ අතහැරලා පැවිද්දට සූදානම් වෙන වයස. නිකන් රූපාන්තරණයක් වෙන වෙලාවක්. කෝෂය ඇතුළට යන සිසුවා ඒක ඇතුළේ වැඩිලා එළියට ඉන්නේ සමනලෙක් වගේ. අර යන සතා නෙවෙයි එළියට එන්නේ. ආන්නේ වගේ විපරිණාමයක් මේ ජීවිතේදී කරගන්න පුළුවන්. ඒක නිසා බුදුජානනාංශයේ භාවනා රාමතාවේ වඩන භාවනා රතිය වඩන කියලා සඳහන් කරලා තියෙනවා. නාරති සාති දීරං කම්මැලිකම කවදාකවත් දීරයව ජය ගන්න බෑ. දීරෝව වීර සංහති. දීරයාම එනේන කම්මැලිකමේ නිදිමතකමේ ඉදිරියට යනවා. දීරෝව අරතින් සාති දීරෝව අරතින් සහෝ මේ ලෝකේ හැම කෙනාම වැටෙනවා. මොකද මේක නම් වැටෙන්නේ වැටෙන වෙලාව ඉදිරියට යනවා. ඒ නිසා සබ්බ කම්ම වියාගනං මේ කරණ තියෙන කර්මාන්ත ඔක්කොගම මේ මැදමාවත දන්න කෙනා සිවුර ඇඳුම කැම බීම සීනාසනික කෙනකේ දන්නවනම් පණුන්නංකෝ විහාරේ නික්ඛං ජම්බෝන දස්සේව කෝතං නින්දතු මරහතන්. එයාගේ හිත දඹ රත්තරණක් වගේ පිරිසිදු වෙනවා කිසිම කෙනෙකුට නිග්‍රහ කරන්න බැරි වෙනවා. අපේ මනුස්සකම ඉදිරියට එනවා. අහිංසකම එළියට එනවා. ආන්නීම ආවට පස්සේ දේවාපිනම් පසංසන්තෝ බ්‍රහ්මනාපි පසංසිතෝ උඩේ ඉන්න දෙවිවරුන්ට පේන්නේ මේ හොඳින් වඩා හොඳ තෝරන මිනිස්සු මිස හොඳින් නතර වෙන කෙනා නෙවෙයි. ඒ හොඳින් වඩා හොඳ තෝරන කෙනා දෙවියන්ට වැඩිය බ්‍රහ්මයේ වඳිනවා. මෙච්චර ලෝකෙ මිනිස්සු ඔයේ සන්තෝෂ වෙලා ලැබිච්ච දේ නතර වුණාට ඒව නතර නොවේ කාගෙන යන කෙනා දකින්නකොට දෙයයන්ට හිතනවලු අනේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා අපිටත් මේ දේ කරන්න නැත්තම් හොඳයි කියලා. ඒක නිසා කොයි වෙලාවක හෝ දෙවි කෙනෙක් ලෝකෙ දිහා බලනවනම් පේන්නේ ඔන්න භාවනා කරමින් දවසින් දවසට ඉදිරියට යන කෙනා විතරයි. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ ගිය ආත්මෙන් කළ මේ ආත්මෙ ලැබුණා. අපිට මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ පන්තල් හදාගෙන ඉන්න පුළුවන් කාලයක් තිබුණාද මේට අවුරුදු 20කට තේරෙ කියලා හිතා ගන්නවා. කොහොමද කොහොමද මේ වෙන්නේ මේක අපේ දක්ෂකම් නෙවෙයි මේ. යුගයක් ඇවිල්ලා තියෙනවා. යෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙතනින් අතර වෙන්න එපා. ඊගාවට තියන තියෙන පියවරදී සෙනග එනකන් ඉන්නත් එපා. තමන්න කරන්න පුළුවන් හරි කරගෙන යන්න පටන් අරගත්තොත් ඒකේ නා බලක් ගන්න බෑ. ඒක නිසා තුවාවේ සඳහන් කරලා තියෙනවා සාදේවතා සත්ත සතා උලාරා සම්මා විමානා අබිනික්ක මිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ කීනාත ඕගන්හති පංස කූලං බ්‍රහ්ම රාජරු 700ක් තමන්ගේ දැහැණින් මිදලා තමන්ගේ මේ විමානෙන් එළියට ඇවිල්ලා ලෝකේ බලන වෙලාවක් සාදේවතා සත්ත සතා උලාරා තම්මා විමානා අබිනික්ක මිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ නීලං කියන මහරහතන් වහන්සේ නම සෝනකට ගිහිල්ලා පාංශකූලයක් ගන්නව මිනිහක් අයින් කරලා මේ රහත් වෙච්ච ආම්දු කෙනෙක් කිසිම ඒවා කරන්න ඕන කමක් නැහැ ආදර්ශයට මේ මුළු ලෝකෙම සෙනක ඉඳද්දී අර මිනිහක් අයින් කරලා පාංශකූලයක් ගන්න අර නීලං කියන රහතන් වහන්සේලු දැක්කේ උන්වහන්සේට নমස්කාර කරනවා. අපි මේ කරන එකම දෙයකට දෙවියෝ වඳින්නේ නැහැ, බ්‍රහ්මයෝ වඳින්නේ නැහැ. මේවා නිකන් සාමාන්‍ය අපි කියනවනේ නිකන් සාමාන්‍ය තිරසන්නු කරන වැඩ ටික විතරමයි අපි කරගෙන ඉන්නේ. ඊට එහා යන්න නම් ඔය භාවනා ක්‍රමේ තියෙනවා මගේ පණිවිඩෙ මෙච්චරයි අවුරුදු 10කට 15කට වැඩිය අද හුඟා ප්‍රසිද්ධයි මේක. අද ඉගෙට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපේ යුගයට ඇවිල්ලා තියෙනවා ධූරයක්. අපි මේ ධූරයට කරරින්න නරකයි. මේක ඇදලා එළියට ගෙනියලා ඉදිරි දරුවන්ටත් අපි මේක පෙන්නලා තියන්න ඕන ඕගොල්ලෝ කරන වැඩ ලොකු නෑ කියනවා නම් නෙවෙයි. හැබැයි ඔය වැඩි කරන ගමන් භාවනා කරන්න පුළුවන්. ඕගොල්ලෝ කරන තියෙන හුඟක් වැඩ මම කරලා තියෙනවා මගේ මගේ අද්දකේ තරම් හරිම වාසනාවක් ඇ ඕනේ වැඩක් කරතයි මම. මේ වැඩ කරන ගමන් සතිය වඩනකොට මෛත්‍රික වැඩ කරපු සුද්ධා දවසක් කියලා සුදු සූට් එකක් අදගෙන සෙරප්පු දෙකුත් නැතුව මයි ළඟ වාඩි වෙලා ඉල කියනවා